කාම භවේහි නික්ඛමන චිත්තුප්පාදෝ නික්ඛම්ම පාරමිතාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ විසින් සංවිධානය කරන ධර්මදේශනා මාලාවේ අද දින ධර්මදේශනාවෙහි සදැහැති දායකත්වයෙන් දරන්නේ අද දින ජන්මදිනයේදී ඇති තමාලි රණධීර මහත්මිය ස්වාමි පුරුෂයාණන් වන දේශාන් කන්නංගර මහතා සහ දිහෙන් කන්නංගර පුතණුවන් විසින් පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දෙවි මිනිස් ප්‍රජාව සහිත ලෝඇසි සියලු දෙනාට ලෝකපාලක ශාසන ආරක්ෂක සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ඉෂ්ඨකාමී දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීම සහ මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම ඒ වගේම සසුන සුරකින නිවන් මඟ වඩන බෝසත්වරු ඇතුළු ශාසන දයා ඇති සත්පුරුෂ සියලු දෙනාට පාරමිතා සම්පූර්ණ කර ගැනීම පිණිසත් උතුම් සම්බුද්ධ ශාසනය චිර කාලයක් නිර්පද්‍රිතව පවතිවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අද ධර්ම දේශනාවේ මාතෘකාව වෙන්නේ නෛෂ්කාම්‍ය පාරමිතාව එහි පළමු කොටස අද ධර්මදේශනාව තුළින් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සෑම පාරමිතාව පිළිබඳවම අපි දේශනා දෙකක් සිදු කරගෙන ආවා එහි පළමු දේශනේ නෛෂ්කාම්‍ය පාරමිතා පිළිබඳ පළමු දේශනාවයි අද දවසේ සිද්ධ කෙරෙන්නේ ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳව විග්‍රහ කරන චර්යාපිටක අට කතාවෙහි දැක්වෙන දේශනා පාඩය එහිදී පැහැදිලි කරනවා කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතෝ ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ නෙක්කම්ම පාරමිතා නෙක්කම්ම පාරමිතාව එහෙම නැත්නම් නෛෂ්කාම්‍ය පාරමිතාව හැටියට හඳුන්වන්නේ කුමක්ද තථාගතයන් වහන්සේගේ මහබෝසත්වරයෙකුගේ පාරමිතාවේදී ප්‍රධාන වශයෙන් මහා කරුණාව මූලික වෙනවා. එතකොට අවශේෂ සියලු දෙනාට තම තමන්ගේ ප්‍රමාණයෙන් ඒ කරුණාව අදාළ වෙන්නේ. ඒක මේට ඉහතදී අපි පැහැදිලි කරා දේශනා ගණනාවකදීම. එතකොට ඒ කරුණාව සහ ඊළඟට උපාය දන්නා උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය මහබෝසත්වරුන්ට තමන් සම්බන්ධවත් අනුන් සම්බන්ධවත් විශේෂයෙන් අවශ්‍ය වෙනවා. අවශේෂ බෝසත්වරුන්ට අවශේෂ පාරමිතා පුරන හැම කෙනෙකුටම බාධක දුරු කරගෙන සාධක මතු කරගෙන අදාළ ඉලක්කය තෙක් අවස්ථාවෝචිතව ಗುಣ නුවණ දියුණු කරන්නට අවශ්‍ය ප්‍රමාණයට ඒ උපාය කෞශල්‍ය පුහුණු කළ යුතු වෙනවා මේ විදිහට කරුණාව සහ උපාය කෞශල්‍ය මූලික කොටගෙන ඒ තැනැත්තා මෙන්න මෙබඳු මානසික තත්වයක් දියුණු කරනවා නම් තමයි එය නෛෂ්කාම්ම්‍ය පාරමිතාව හැටියට හඳුන්වන්නේ. මොන විදිහේ මානසික තත්වයක්ද? ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ. එතකොට ආදීනව දස්සන පුබ්බංගමෝ ආදීනව දැකීම මූලික කොටගෙන ආදීනවය කියලා කියන්නේ මේ සියලුම සංස්කාර ධර්මයන්හි අපි ප්‍රියමනාප ඉන්ද්‍රයන් පිනවන ඉන්ද්‍රයන්ට සුවගෙන දෙන පැත්තක් තියෙනවා වගේම ඒවාෙහි දුක් සහිත පැත්තක් පීඩාකාරී පැත්තක් ඉන්ද්‍රයන්ට පීඩා කරන ඉන්ද්‍රයන්ට රිදවන ඉන්ද්‍රයන්ට අප්‍රසන්න වෙන පැත්තකුත් තියෙනවා ඒක තමයි අපට ප්‍රකට වෙන්න ප්‍රධාන ආදීනවය ඊට අමතරව ඉන්ද්‍රයන්ට ප්‍රකට වුණත් නැතත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු નિසරු බවක් මේ සංස්කාර ධර්මයන්හි පවතිනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව, වහා බිඳී යන බව, ඒ ඉදීම් බිඳීම් දෙකෙන් පෙළීම හැර අන් කිසිදු හරවත් බවක් නැහැ කියන මේ යථාර්ථය තමයි සැබෑම දුක්ඛ ලක්ෂණය. එතකොට අනිත්‍ය බව නිසා, දුක් බව නිසා, ආත්ම වශයෙන් ගත හැකි කිසිදු අවිඤ්ඤාසී පදාර්ථයක් නැති නිසා මේ සංස්කාර ධර්මයන් නිස්සාරයි. එතකොට ඒක අවශේෂ ඉන්ද්‍රයන්ට නෙවෙයි ප්‍රඥා ඉන්ද්‍රියට වැටහෙන කාරණයක්. අර සාමාන්‍යයෙන් ඇස කන නාසය දිවකය සිත කියන මේ ප්‍රකෘති ෂඩේන්ද්‍රයන්ට වෙහෙස ඇති කරන පීඩාව ඇති කරන ප්‍රසන්න නැති, ප්‍රියශීලී නැති ආරම්මන තමයි අපට මූලික වශයෙන් ආදීනවේ හැටියට මුලින්ම ප්‍රකට වෙන්නේ. එතකොට අපිට ප්‍රකට වෙන ආදීනවයක් තියෙනවා අප්‍රකට ආදීනවයක් තියෙනවා ප්‍රකට වන ආදීනවය අපිට ඉන්ද්‍රයන්ට ස්පර්ශ වෙනවා යම් ප්‍රමාණයකට ඒ ඔස්සේ ගැඹුරට කල්පනා කරලා ප්‍රඥාවෙන් යුක්තව අර අප්‍රකට ආදීනවය වටහා ගන්න තමයි ඒ තනත්තාට නෛෂ්කාම්ම්‍ය පිළිබඳ අදහසක් ඇති වෙන. එතකොට කුමක්ද නෛෂ්කාම්ම්‍ය කියලා කියන්නේ? ආදීනව දස්සන පුබ්බංගම මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ දැකලා කාම භවයේහි නික්කමන චිත්තුප්පාදෝ. කාමෙන් සහ භවයන්ගෙන් නික්මීම සඳහා සිත් ඉපදවීම. එතකොට දැන් සාමාන්‍ය ලෝකයා තුල පවතින්නේ කාමේහි සහ භවේහි ඇලෙන කාම කියලා කියන්නේ කැමති වෙන ස්වභාවයනේ. ඇසින් දකින්නට කැමති දේ රූපකාම. කනින් අහන්න කැමති දේ ශබ්දකාම. නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති දේ ආග්‍රහණකාම. එහෙම නැත්නම් ගන්ධකාම. ඊළඟට දිවෙන් රස විඳින්නට කැමති දේ රසකාම. කයින් ස්පර්ශ කරන්නට කැමති දේ පොට්ටබ්බකාම. මනසින් අරමුණු කරලා ආස්වාදනය කරන්නට කැමති දේ ධම්මකාම. එතන ධම්ම කියන්නේ සද්ධර්ම කියන අර්ථයෙන් නෙමේ මනසට අරමුණු වෙන ධර්ම කියන අර්ථයෙන්. මේ විදිහට ෂඩේන්ද්‍රයන්ගෙන්ම ප්‍රියශීලීව ගන්නා දේවල්. ඒ වගේම ඒ ඉන්ද්‍රයන්ට ආස්වාදයක් ඇති කරන, ඒ ඉන්ද්‍රයන් උත්තේජනය කරන, ඒ ඉන්ද්‍රයන් පිනවන කරුණු මේ ලෝකයේ තුල පවතිනවා. මේ සංස්කාර ධර්මයන්හි හිම ගතියක් පවතිනෝ ඒ ස්වභාවය තමයි කාම කියලා හඳුන්වන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයා ඒ ස්වභාවයෙන් නික්මෙන්නට නෙමෙයි එහි ඇලෙන්න බැඳෙන්න රැඳෙන්න ඒවා ලං කරගන්න වඩ වඩාත් ලං කරගන්න ඒවාහින් ආස්වාදේ ලබන්න ඒවායින් ඉන්ද්‍රිය පිනවන්න ඒක නැති නොවි නඩත්තු කරගන්න මේ විදිහට තමයි සාමාන්‍ය ලෝකයා කටයුතු කරන්නේ එය හඳුන්වන්නේ කාමේහි ඇලී ගැලී වාසය කිරීම. එහෙම නැත්නම් කාම සුඛල්ලිකානු යෝගය. කාම සුඛ ඒ කාම සුවයට ඇලිලා බැඳිලා එහි ගිලිලා පවතින ස්වභාවය. ඒක තමයි සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය. දැන් මේ කියන తত্ত্বය කෙලස් ප්‍රහාණය කරන්නට උත්සාහ කරන තැනැත්තෙකුගේ මනසේ ගොඩනගෙන විශේෂ ගුණාංගයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ පටිසෝතගාමි. පටිසෝතගාමි කියලා හඳුන්වන්නේ සාමාන්‍ය ලෝකයා යනාතට ප්‍රතිවිරුද්ධ පැත්තටයි යන්නේ. ගඟක් ගලන්නේ සාමාන්‍යයෙන් පහළට. එතකොට ඉහළට යනවා නම් ඒක පටිසෝතගාමි. ගඟ පහළට ගලනවාය කියන බව අනුසෝතගාමි. ඒ ගඟ පහළට ගලනකොට අපිත් ගඟේ පල්ලෙහා පැත්තටම ඒ වතුරත් එක්කලා ගහගෙන යනවනම් එහෙම නැත්නම් පීනාගෙන යනවනම් ඒකට කියනවා අනුසෝත ගාමී ස්රෝතස යන පැත්තට අනු අපිත් යනවා ගඟ පහලට ගලද්දී අපි ගඟේ ඉහළට පීනන්නට උත්සාහ කරනවා එතකොට ගඟ ගලන්නේ ස්රෝතස තියෙන්නේ පහලටයි අපි ඉහළට යන්නට උත්සාහ කරනවා එතකොට ඒක පටිසෝත ගාමී අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමස්ත ලෝකයාම ක්‍රියාත්මක වෙන්නේ අර කාමේහි සහ භවෙහි ඇලෙන ස්වභාවයෙන් යුක්තව. ඒ ආස්වාදනය කරමින්, ඒවා අපේක්ෂා කරමින්, ඒවා ප්‍රාර්ථනා කරමින්, ඒවා ලං කරගන්නට වෙහෙසෙමින්, ලං කරගත්තු දේ ආස්වාදනය කරන්නට নিরතුරු පෙළඹමින්, ඒ ආස්වාදනය කරන දේ අහෝසි වෙන්නේ නැතුව නැවත නැවත පවත්ව ගන්න නඩත්තු කර ගන්නට වෑයම් කරමින් තමයි සාමාන්‍ය ලෝකයා කටයුතු කරන්නේ. එතකොට ඒ කාමයන්ට ඇලෙන බැඳෙන ගතිය කාම තණ්හාවයි ඊළඟට ඒවා පවත්වා ගන්නට උත්සාහ කරන ගතිය භව තණ්හාවයි. එතකොට මේ කාම තණ්හා භව තණ්හා කියන මේ කරුණු දෙකෙන් ලෝක සත්වයා මේ සංස්කාර ධර්මයන් සමග ඇලී බැඳී කාම සුඛෙහි ගිලී වාසය කරනවා. දැන් ඒබඳු ලෝකයක් තුල මේ නිවන සාක්ෂාත් කරන්න එහෙම නැත්නම් කෙලස් ප්‍රහාණය කරන්නට උත්සාහ කරන තැනැත්තා පටිසෝතගාමී මාර්ගයක් අනුගමනය කරනවා. එතකොට මොකද්ද ඒ තැනැත්තා අනුගමනය කරන පටිසෝතගාමී ක්‍රමය? අර සමස්ත ලෝකයාම ඇලී බැඳී පවතින කාමයන්ගෙන් ඒ අය කාමයන්ට අනුව කාමෙහි ඇලී ගැලී වාසය කරන මේ තැනැත්තා කාමයන්ගෙන් නික්මෙන්නට කල්පනා කරනවා. එතකොට අන්නේ සියලු කෙලෙස් සහිත සියලු ප්‍රතඥ සත්වයෝම ඒ කාමයන් Taman කැමතිතාක් පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඒ කියන්නේ භවය පිළිබඳ අපේක්ෂා කරනවා. ඒක විවිධ ස්වરૂපයෙන් කාම භව, රූප භව, අරූප භව කියන මේ කවර තත්වයෙන් හෝ ලෝකයේ තුල පවතින්නට කැමති. තවත් එක්තරා කෙනෙක් හැටියට අපි මේ ලෝකයේ තුල දිගු කලක් ජීවත් වෙන්නට කැමති. එතකොට ඒ කැමැති බව තමයි සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය. ඒ අතරතුර මේ කෙලස් නසන්නට භවෙන් මිදෙන්නට පංචස්කන්ධෙන් මිදෙන්නට උත්සාහ කරන තැනත්තා කල්පනා කරනවා ඒ භව පැවැත්මෙන් නික්මෙන්නට පංචස්කන්ධයෙන් මිදෙන්නට ඒ තනත්තා කල්පනා කරනවා. දැන් අවශේෂ සත්වයින්ට පංචස්කන්ධය අහිමි වෙනවා කියන එක තමයි පවතින ලොකුම දුක. ලොකුම පීඩාව. එතකොට පංචස්කන්ධය රැකගන්න සුවපත්ව පවත්වා ගන්නට තමයි සාමාන්‍ය ලෝකයා හැම දෙයක්ම කරන්නේ. දැන් මේ සසරින් එතර වෙන්නට පංචස්කන්ධයෙන් මිදෙන්නට උත්සාහ කරන තනත්තාට යම් ප්‍රමාණයකට වැටහෙනවා මේ පංචස්කන්ධය පවතින තාක්කල් තමයි මේ සියලුම අර්බුද ගැටලු පීඩා මේ ආදීනව සියල්ලක් තියෙන්නේ පංචස්කන්ධයත් එක්ක පංචස්කන්ධය කියේ රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට මේ රූපයත් එක්ක ඇසට පෙනෙන දේ කනට ඇහෙන දේ නාසයට දැනෙන දේ දිවට දැනෙන දේ කයට දැනෙන දේ මේ සියල්ලක්ම රූපනේ එතකොට ඒ රූප වගේම ඒවා නිසා ඇතිවෙන ඒවා ස්පර්ශ කිරීමෙන් ඇතිවෙන වේදනාව ඒවා නිසා ඇතිවෙන සංඥාව ඒවා නිසා ගොඩනැගෙන මනෝභාවයන් ඒවා අරමුණු කරමින් පහළ වෙන විඥාන එතකොට දැන් මේ ටික තියෙන නිසා තමයි මේ සියලුම ආදීනවයන් අපට දැනෙන්නේ විඳින්නට සිද්ධ වෙන්නේ එහෙමනම් මේ සියලු පීඩාවන්ට හේතුව මේ සියලුම දුක්ඛ ස්කන්ධයට හේතුව පංචස්කන්ධයේ පැවතීමයි මේකෙන් නිදහස් වීම තමයි මේ දුකෙන් මිදෙන්නට තියෙන ක්‍රමය කියලා වැටහෙන ප්‍රමාණයට තමයි භවයෙන් මිදෙන්නට එතනත්තා උත්සාහවත් වෙන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයා කාමයට සහ භවයට ඇලුම් කරනවා. ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා සහිතව ජීවත් වෙනවා. මේ විමුක්තිය අපේක්ෂා කරන කෙනා කාමයෙන් සහ භවෙන් නික්මෙන්නට සිතුවිලි පහල හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි එහෙම කාමයෙන් සහ භවෙන් නික්මෙන්නට උත්සාහ කරන්නේ නිකම්ම නෙවෙයි. ආදීනව දස්සන පුබ්බංගමෝ. ඒ ඒ පංචස්කන්ධෙහි එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන්හි ආදීනවය දකිමින් ආදීනව දැකීම තමයි ඒතනත්තාගේ නික්මීමට ප්‍රධාන සාධකේ වෙන්නේ. දැන් වර්තමානයේ අපට පෙනෙනවා ඇතැම් අය යම් යම් කාමයන්ගෙන් වෙන් වෙන්නට උත්සාහ කරනවා. ඊළඟට බොහෝ දෙනෙක් එක්කලා කතා කළාම ඒ අය කියනවා මට නම් ආයේ උපදින්න ඕනේ නැවතනම් උත්පත්තියක් ඕනේ එහෙම කියනවා. එහෙම කිව්වට ඒ බොහෝ දෙනා ඊළඟ භවයක ඉපදීමෙන් තමන් අකමැති දේවල් සිද්ධ වෙන නිසා ඒ පීඩාව විඳින්න අකමැත්තෙන් ඒ විදිහට ප්‍රකාශ කරනවා විනා සැබෑවට ආදීනව දැනගෙනම නෙමෙයි. එතකොට ඒ අය ආදීනව නොදන්නවාමය කියලා කියන්නටත් බෑ. ඒ අයත් යම් ප්‍රමාණයකට ආදීනවයක් වටහාගෙන තියෙනවා. ඒ නිසා තමයි ඉවත් වෙන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒ අයට වැටහිලා තියෙන ආදීනවය අර ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීනවේ ඒ කියන්නේ ඉන්ද්‍රයන්ට දැනෙන පීඩාව ඇසින් රූපයක් දැක්කහම තමන් ඒකට අකමැති නම් ඒක සිතට දැනෙන පීඩාවක්. එතකොට ඒ වගේ දේවල් අපි ආයෙ දකින්න කැමති නැහැ. අපි ඒවෙන් අයින් වෙන්න උත්සාහ කරනවා. ඊළඟට කනට ඇහෙන දේවල් ඒවෙන් අපට සිතට පීඩාවක් දැනෙනවා නම් අපි ඒව අහන්න කැමති නැහැ. නාසයට දැනෙන ආග්‍රහණයෙන් අපට පීඩාවක් දැනෙනවා නම් අපි ඒ ආග්‍රහණයට ප්‍රිය නැහැ කැමති නැහැ. දිවට දැනෙන රසය අපට ප්‍රියමනාප නැත්තම් ඒක ඒක බැහැර කරන්න අපි උත්සාහ කරනවා. මේ විදිහට අපිට ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන කාරණාවලින් දුකක් හෝ දුම්නසක් ගොඩනගෙනවා නම් ඒක ආදීනවයක් හැටියට අපට ඉන්ද්‍රයන්ට එක්තරා ප්‍රමාණයකින් දැනෙනවා. හැබැයි ඒ දැනෙන දැනුම ඒක විමුක්තියට අදාළ කාරණයක් නෙමෙයි එතන තියෙන්නේ සාමාන්‍ය සත්ව ගතියක් පමණයි. ඇයි ඒක සත්ව ගතියක් කියලා කියන්නේ? ඒ ඉන්ද්‍රයන්ට දැනෙන දුක සහ දෝමනස්සේ වටහා ගන්න 아무තු විමුක්ති ඥානයක් අවශ්‍යත් නැහැ. 아무තු ආර්ය දර්ශනයක් අවශ්‍යත් නැහැ. 아무තු භාවනාවක් අවශ්‍යත් නැහැ. තිරිසන් සතාට පවා ඒ ස්වභාවය දැනේ. ඒ කියන්නේ තිරිසන් සතාටත් කයට යම්කිසි කටුක දෙයක් ස්පර්ශ වෙනකොට ඌට දුක්ඛ වේදනාවක් දැනෙනවා. එතකොට කය මූලික කොටගෙන දුක්ඛ සහගත කාය විඥානයක් ඒ සත්වයාටත් ඇති වෙනවා. ඊළඟට තමන් අකමැති දෙයක් සිද්ධ වෙනකොට දෝමනස්ස සහගත. ඒ කියන්නේ ද්වේෂ මූලික සිත් පහළ වෙනවා. ඒ එතකොට දුක්ඛය සහ දෝමනස්සය දුක්ඛය කියලා කියන්නේ කයට දැනෙන කටුක බව, දෝමනස්සය කියන්නේ මනසට දැනෙන නුරුස්නා බව. නොසතුට ඒ කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. එතකොට මේ දෙකම මිනිස්සෙයින්ට පමණක් නෙමෙයි තිරිසන් සත්තුන්ටත් දැනෙනවා. එතකොට දැනෙනවා කියලා අපි කොහොමද හඳුනාගන්නේ? අභිධර්මයේ පැහැදිලි කරන නිසාම පමණක් නෙමෙයි සාමාන්‍ය ඉන්ද්‍රයන්ට අපට ඒක ගෝචර වෙනවා. දැන් සතෙකුට කයට යම් කිසි පීඩාවක් ඇති වුණොත්, උගේ අතප්පයක් කැඩුනොත්, ඊළඟට වෙඩි වැදුනොත්, තුවාලයක් සිද්ධ වුණොත් ඒක නිසා ඌ කෙඳිරි ගන්නෝ පීඩා විඳිනෝ අපට ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. ඊළඟට කයට යම්කිසි පීඩාවක් ඇති වෙන්නට යනවායි කියලා දැනුණහම ඌ එතනින් ඉවත් වෙන්නට උත්සාහ කරනවා. පලා යන්නට උත්සාහ කරනවා. ඒකෙන් දිවි බේරා ගන්නට උත්සාහ කරනවා. ඇයි ඒ කායික දුක්ඛය ඒ සතාට දැනෙන නිසා. ඊළඟට මානසික දෝමනස්සය කියලා කියන්නේ ජීවිතයට හානි පැමිණෙන්නටත් කලින්ම මේන් ජීවිත හානියක් පැමිණේවි කියලා දැනගත්තු ගමන් උ පලා යන්නට උත්සාහ කරනවා. ඇයි කයට පීඩාවක් දැනෙලා නැහැ. හැබැයි හිතට දැනෙනවා ඒ මරණ බය. Taman ගොදුරු කරගන්නට තව ඊට වඩා ප්‍රබල සතෙක් තමන් දිවි රැකගන්නට කෑ ගහනවා. එතකොට උත්සාහ කරනවා. පලා යන්නට උත්සාහ කරනවා. එහෙම බැරිම තනක් වුණොත් අර තමන්ව ගොදුරු කරගන්නා එන්න අරමුණට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට තමන්ගේ පැටියෙක් නැති වුනහම කෙඳිරි ගන්නවා, හොයනවා. ඒ කුමක් නිසාද? මානසික දෝමනස්සය ඒ සතුන්ට දැනෙන නිසා. එතකොට දැන් දුක්ඛය හෝ දෝමනස්සය කියන්නේ ආදීනවයම තමයි. හැබැයි ඒ ආදීනවේ ඉන්ද්‍රයන්ට දැනෙන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රකට වූ ආදීනවය. එතකොට මේ ප්‍රකට වූ ආදීනවේ මනුෂ්‍යයාට පමණක් නෙමේ සතා සිව්පාවටත් දැනෙනවා. ඒ නිසා සතා සිව්පාවා ඇතුළු සියලුම කෙලෙස් සහිත සත්වයෝ තමන්ට දුකක් දෝමනස්සයක් හැටියට දැනෙන දෙයින් ඉවත් වෙන්නට උත්සාහවත් වෙනවා. නමුත් එතන ගැටලුව තියෙන්නේ ඒ තනත්තාට යම් මොහොතක දැනුනොත් Tamanට ඒකෙන් සුවයක් සහ සොම්නසක් දැනෙනවා කියලා ඒක වැළඳ ගන්නට ලං කර ගන්නට වෑයම් අන්න ආපහු පටලැවිල්ල ඇති වෙන්නේ එහෙමයි. එතකොට සෑම ප්‍රතජන සත්වෙක්ම හැම දෙයක්ම අපේක්ෂා කරන්නේ බොහෝ දේවල් ඉවත් කරන්න උත්සාහ කරනවා. අර පංචේ ෂඩේන්ද්‍රයන්ට ගෝචර වෙන කැමති දේවල් තියෙනවා. හැබැයි මේ කැමති දේවල් අතර තමන් අකමැති දේවලුත් තියෙනවා. අර ෂඩේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් අතර තමන් කැමති දේවල් වගේම අකමැති දේවලුත් තියෙනවා. ඒතර කැමති දේවල් ලං කරගන්නට උත්සාහ කරනවා. අකමැති දේවල් බැහැර කරන්නට උත්සාහ කරනවා. මේක සාමාන්‍ය පොදු සත්ව ගතිය. නමුත් ආදීනවේ හැටියට දුක පීඩාව දුක්ඛ දෝමනස්සය දැනෙන දේ බැහැර කරන ඒ තනත්තා සුඛය හෝ සෝමනස්සය යමකින් දැනෙනවා නම් ඒක ලං කරගන්නවා. එතකොට ආපහු ඒ ලං කරගන්නේ මොනවද? සංස්කාර ධර්මමයි. නැවත ලං කරගන්නේ මේ භවයමයි. එතකොට යලිත් ඒතනත්තා කාමයන්ට ඇලුම් කරනවා භවයට ඇලුම් කරනවා. ඒතර කාමයන්ට ඇලුම් කරනවා කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ප්‍රියශීලී දෙයට ඇලුම් කරනවා භවයට ඇලුම් කරනවා කියලා කියන්නේ ඒවා පවත්වාගෙන ජීවත් වෙන්නට පවතින්නට උත්සාහවත් යලිත් ඒ තනත්තාගේ චිත්තසංතානේ කාම තණ්හා භව තණ්හා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කාම තණ්හා භව තණ්හා ක්‍රියාත්මක වෙන තාක්කල් ඒ තනත්තා සුවදායක දේ අපේක්ෂා කළාට ලැබෙන සුවදායක දේම යලි පීඩාවක් බවට පත් වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු මිනිස්සෙන් රූප සම්පත්තියට කැමති. රූප සම්පත්තියට කැමති නිසා රූපය ලබන්නට අපේක්ෂා කරනවා. හැබැයි රූපය ලැබුණට පස්සේ ඒක නඩත්තු කරගන්න, පවත්වා ගන්න වෙහෙසෙන්නට වෙනවා වගේම ඒක ෂය වෙලා යනකොට අහෝසි වෙනකොට ඒකෙන්ම පීඩාවක් හටගන්නවා. මිනිස්සු ධනයට කැමති වෙනවා. ඒ ධනය ලැබෙනකොට සතුටු වෙනවා. ඒකම නැති වෙනකොට අහෝසි වෙනකොට ඒකෙන්ම දුකක් හටගන්නවා. දරුවන් ලබන්නට කැමති වෙනවා ඒ දරුවන් ලැබෙනකොට සතුටු වෙනවා. අවසානයේ දරුවෝ තමන් කැමති විදිහට කටයුතු කරන්නේ නැති වෙනකොට, තමන්ගෙන් වෙන් වෙනකොට, තමන්ට අහිමි වෙනකොට, ඒින්ම දුකට පීඩාවටපත් වෙනවා. දැන් අන්න අර තමන්ට සුඛසෝමනස්යන් ඇති කරනවා කියලා හිතලා ලං කරගත්තු දේවල් ඒව සදාකාලිකවම ඒ తත්වයේ තුල පවතින්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා. ඒ වගේම අපේ ඉන්ද්‍රියනුත් වෙනස් වෙනවා. දැන් ඔය අපි කතා කළේ එක පැත්තක් පිළිබඳව. එතකොට ඒකේ තවත් පැත්තක් තියෙනවා. ඉන්ද්‍රයන්ට ගෝචර වෙන තමන් ප්‍රියමනාප දේ උනත් දීර්ඝ කාලයක් පවත්වාගෙන යනකොට ඒක ප්‍රිය නැති වෙනවා. ඒ කියන්නේ එකම රසය තමන් කොච්චර කැමති රසයක් වුණත් දිනපතාම ඒක අනුභව කරනකොට ඒකේ නීරස ගතියක් එව නැත්තම් වෙනත් දෙයක් අනුභව කරන්න ඕන වෙනත් රසයක් ලබන්නට ඕන වගේ හැඟීමක් එනවා. එකම රූපය නිතර නිතර දකිනකොට ඒකේ ආස්වාදය ඒකෙන් ලැබෙන උත්තේජනය අඩු වෙලා යනවා. එකම ශ්‍රවණය එකම ආග්‍රහණය නැවත නැවත ලැබෙනකොට ඒකෙන් ලැබෙන උත්තේජනය අඩු වෙලා යනවා. මෙන්න මෙහෙම ඉන්ද්‍රියන්ගේ තියනවා එකම දේ එකම විදිහට ලැබුණා වුණත් ඉන්ද්‍රියන්ට ඒක දීර්ඝ කාලයක් එක දිගට ලැබෙනකොට නීරස වෙන ගතියක් තියෙනවා. එතකොට බාහිර ලෝකේ බාහිර ධර්මවලක් තියෙනවා. හැමදාම එක විදිහට පවතින්නේ නැහැ ඒවා වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් මේ ඉන්ද්‍රියවලක් තියනවා හැමදාම එක විදිහටම ඒවා දැනෙන්නේ නැහැ. ඒවා අනුක්‍රමයෙන් ඒ දැනෙන ස්වභාවය දැනෙන උත්තේජනය වෙනස් වෙලා යනවා. එතකොට ඒ උත්තේජනය වෙනස් වෙනකොට අර ලැබෙන දේ එකම විදිහට හේතුප්‍රත්‍යයන්ට අනුව ලැබුණා වුණත් අපිට ඒකේ ආස්වාදයක් නැහැ. අපිට ඊට පස්සේ ඒවා වෙනස් කරන්න ඕන වෙනවා. මෙන්න මේ විදිහට සත්වයින් Taman කැමති දේ ප්‍රියමනාප දේ සුඛසෝමනස්යන්ට හේතු වෙන දේ ලබා ගත්තා වුණත් කාලයාගේ ඇවෑමෙන් ඒ බාහිර අරමුණු වල වෙනස් වීමත් ඉන්ද්‍රයන්ගේ වෙනස් වීමත් එහි රසය වෙනස් වීමත් මේ හේතු නිසා යලිත් දුක්ඛ දෝමනස්යන් ඇති වෙනවා ඒ කියන්නේ කායික වශයෙන් ඒකේ ආස්වාදයක් නැතිව වෙනත් දෙයක් අපට ඕන වෙනවා මානසික වශයෙන් ඒකේ ආස්වාදයක් සුවයක් නැතුව වෙනත් දෙයක් සොයන්නට ඕන වෙනවා එතකොට ආපහු ඒ දේ බැහැර කරලා එතකොට මුලින් හොඳයි කිව්ව දේ ආපහු අප විසින්ම ඒක හොඳ නැහැ කියලා බැහැර බැහැර කරලා අපි වෙනත් දෙයක් අරගෙන ඊට පස්සේ ඒකත් ටික කාලයක් යනකොට නීරස වෙනකොට ඒක බැහැර කරලා තව වෙන දෙයක් වෙනවා එතකොට Tamanට නීරස වෙන දේ බැහැර කිරීම Tamanට දුක්ඛ දෝමනස්යන් ඇති වෙන දේ බැහැර කිරීම ඒවා ලෝකයේ උසස් වූ නෛෂ්කාම්‍යයන් නෙවෙයි ඒවා තුල පවතින්නේ පීඩාව ඇති කරන දේ දුරු කරලා Tamanට සතුට සුඛය සෝමනස්සය ඇති කරන දේවල් ලං කර ගැනීමේ ප්‍රයත්නයක පමණයි සාමාන්‍ය ලෝකයා හදාපවතින්නේ. ඒතර මේ විදිහට ද්‍රව්‍ය එහෙම එහෙ කරමින් භෞතික දේවල් එහාට මෙහාට කරමින් කොයිතරම් අපේ දුක් දුන්නස් වලින් වැළකීලා සුඛ සෝමනස්යන් ලබන්නට උත්සාහ කළත් ඒවා සදාකාලික නැහැ. එයිද අපේ සතුට සොම්නස ඉන්ද්‍රිය පිනවීම රඳා පවතින්නේ මේ භෞතික ලෝකය මත නිසා භෞතික ලෝකය වෙනස් වෙනකොට ඉන්ද්‍රියන් වෙනස් වෙනකොට යලිත් දුකක් බවට පත් ඒ නිසා ආර්ය දර්ශනයෙන් ලෝකය දිහා දකින අය දකිනවා මේක සැපයි කියලා කිව්වත් දුකයි කියලා කිව්වත් ඒ හැම තැනකම පවතින්නේ nissaratvaya. අන්නේ nissaratvaya පිළිබඳව මනසට අවබෝධය ඇති වෙනකොට ප්‍රඥාව ඇති වෙනකොට තමයි මේවායින් නිදහස් වීම ශ්‍රේෂ්ඨයි කියලා දැනෙන්නේ එතෙක් ඒතනත්තා උත්සාහ කළේ පංචස්කන්ධය පවත්වාගෙන එයට ලැබෙන දුක්ඛ දෝමනස්යන් බැහැර කරලා ඒ පංචස්කන්ධයට සුඛ සෝමනස්ස හැටියට දැනෙන දේ ලං කරගන්න. හැබැයි ඒක කවදාවත් කරලා ඉවර කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. ඒ සුඛසෝමනස්ස කියලා ලං කරගන්නා දෙයින්මයි යලි දුක්ඛ දෝමනස්සේ හටගන්නේ කියන එක අපිට දැනෙනකොට වැටහෙනකොට මේ සමස්ත පංචස්කන්ධයෙන් නිදීමම තමයි එකම ශාන්තිය කියන එක දැනෙන්නට පටන් ගන්නවා. අන්න ඒ විදිහට වටහා ගන්නකොට තමයි ඒතනත්තා ගැඹුරින් ආර්ය දර්ශනයට අනුව ආදීනවේ දැකගත්තා වෙන්නේ. එතකොට එතන ඒ ආදීනවේ දැකීම කියන්නේ සැබෑ දුක්ඛ ලක්ෂණය. දැන් අර සාමාන්‍ය ලෝකයා දකින්නේ දුක්ඛ ලක්ෂණ තමයි. ඒ ප්‍රකට වෙන ඉන්ද්‍රයන්ට දැනෙන වේදනාවට ගෝචර වෙන දුක්ඛ ලක්ෂණය පමණයි. එතකොට වේදනාවෙන් පමණක් දුක දැකගත්තයි කියලා අපිට ලෝකය ලෝකයෙන් එතර වෙන්නට හෝ සදාකාලික සැපයකට පැමිණෙන්නට පුළුවන් කමක් නැහැ. ඇයිද ඉන්ද්‍රයන්ට දැනෙන වේදනාවෙන් දැනෙන දුක්ඛය වගේම වේදනාවට සුඛයකුත් දැනෙනවා. දුක්ඛ වේදනාව වගේම සුඛ වේදනාව කියලා දෙකුත් තියෙනවා. ඒතර දුක්ඛ වේදනාව ප්‍රතික්ෂේප කරනකොට අපි සුඛ වේදනාවට ඇලුම් කරන්නේ ඒ නිසයි. දෝමනස්සේ ප්‍රතික්ෂේප කරනකොට අපි සෝමනස්සයට ඇලුම් කරන්නේ ඒ නිසයි. ඒ නිසා වේදනාවෙන් අපි දුක හඳුනාගත්තයි කියලා ඒ තනත්තා සමස්ත දුක්ඛයෙන් නිදහස් වෙන්නේ නැහැ. එතකොට කටුක දේ බැහැර කරලා ප්‍රියශීලී දේ ලං කරගන්නට උත්සාහ කරනවා. නැවතේ ප්‍රියශීලී දේ නිසා දුක් පීඩා හටගන්නවා. එනිසා ආර්ය දර්ශනයට අනුව දුක දකින තැනැත්තා තමයි සැබෑවටම ආදීනවේ වටහා ගත්තා කියලා කියන්නට පුළුවන් වෙන්නේ. ඒ ආර්ය දර්ශනයට අනුව දුක දකිනවා කියලා කියන්නේ කොහොමද? වේදනාවෙන් නොවේ ලක්ෂණ වලින්. සංකත විපරිණාම තීලන ਸੰతాප කියන මේ ලක්ෂණ යම් තැනක පවතිනවා නම් එතන තමයි දුක්ඛ සැබවින්ම බුදුදහමේ දුක්ඛ කියලා කියන්නේ ගැඹුරු අර්ථයකින් එතන දූ කියන නිපාතයෙන් අදහස් කරන්නේ නින්දිතාර්ථය ක කියන වචනයෙන් අදහස් කරන්නේ හිස් බව එතකොට නින්දිත වූ හිස් බව ඒතර අමාරුව කැක්කුම පීඩාව කියන එක අපේ වේදනා ලක්ෂණයෙන් දුක හඳුනා ගන්නා විදිහේ දුක් වේදනාව. ඒතර දුක් වේදනාව කියලා කියන්නේ වේදනා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගෙන් එකක් පමණයි. ඒ එක් සංස්කාර ධර්මයකත් දුක්ඛ වේදනා කියලා කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාව මූලික වශයෙන් තුන් ආකාරයි. ඒ තුන් ආකාර වේදනාවලිනුත් එක කොටසක් විතරයි. එතකොට වේදනාව ගත්තහම ඒක සමස්ත සංස්කාර ධර්මයන්ගෙන් එකක් විතරයි. එතකොට ඒ සමස්ත සංස්කාරයන්ගෙන් එකක් වූ වේදනාවේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද අතරිනුත් එකක් විතරයි දුක්ඛ වේදනාව එතකොට දුක්ඛ වේදනාවෙන් ලෝකය දුකයි කියලා හඳුනා ගන්නා තැනැත්තා දුක පිළිබඳ අල්ප මාත්‍රයක් පමණයි හඳුනාගෙන තියෙන්නේ. නිවැරදිව ආදීනවේ දැකලා නැහැ. සමස්ත ආදීනවේ දකින්න නම් ඒ දුකයි කියන දේ සැපයි කියන දේ ඒ වගේම උපේක්ෂාවයි කියන දේ ඒ සෑම තැනකම මේ ෂඩේන්ද්‍රයන්ටම ගෝචර වෙන සෑම සංස්කාර ධර්මයකම nissarattya හරියට වැටහුනොත් තමයි මේක පවත්වාගෙන යාම තේරුමක් නැහැ මෙතන ඇලෙන්නට තරම් වැදගත් යමක් නැහැ කියන එක දැනෙන්නට පටන් එතකොට ඒ සඳහා ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරය ආර්යයන් වහන්සේලා ආදීනවේ දකින ආකාරය දැක්කොත් තමයි මේ සමස්ත කාමයන්ගෙන් නික්මෙන්නට අවකාශය සැලසෙන්නේ මනස සැකසෙන්නේ. ඒතර ආර්යයන් වහන්සේලා දුක දකින්නේ අර වේදනාව නැමැති අල්පමාත්‍ර සාධකයකින් නෙමේ සමස්ත සංස්කාර ධර්මයන්හි විද්‍යමාන වෙන ප්‍රධාන ලක්ෂණ හතරක් පාදක කොටගෙන. ඒ තමයි සංකත විපරිණාම පීලන ਸੰతాප සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව විපරිණාම කියලා කිව්වේ වෙනස් වෙන බව ඊළඟට පීලන කියලා කිව්වේ පීඩා ඇති කරන බව ඊළඟට ਸੰతాප කියලා කිව්වේ දවන තවන බව එතකොට දැන් මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ කියන බව අපි ධර්මයට අනුව තේරුම් ගන්නට උත්සාහ කරනවා එතකොට සත්වයේ පුද්ගලයක ආත්මයක් නැති තැන දුකයි කියලා කියන්නේ කවුරුවත් විඳින එකක්වත් කවුරුවත් තීරණය කරන කතාවක්වත් නෙමේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යනවා ඒ ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා ඉදීම් බිඳීම් දෙකෙන් දැවෙන නිසා නිරන්තරයෙන්ම මේ නාම රූප ධර්මයෝ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි එතකොට ඒ අර්ථයෙන් දකිනකොට අර දුකයි කියන එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකයා දුක් වේදනාව හැටියට හඳුනා ගන්නා දේ පමණක් නෙමෙයි සුඛ වේදනාවයි කියලා හඳුනා ගන්නා දේ මේ ලක්ෂණ වලට අන්තර්ගතයි. ඒ මොනවටද? ඒ සුඛ වේදනාවයි කියන එකත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ. වහා බිඳී යනවා වෙනස් වෙනවා. එතකොට ඒ සුඛ වේදනාවයි කියන වේදනා චෛතසිකය ඒ නාම රූප ධර්මත් ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඉපදීම් බිඳීම් දෙකට යටත්. එහෙමනම් ඒ සියල්ලක්ම ඊතරම් සාරවත් දේවල් නොවේයි කියලා නුවණින් දකින්න දකින්න තමයි ආදීනව දස්සන නිවැරදිව මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ ඥානය ඇති වෙන්නේ ඒක ඇති වෙන්නේ මේ ඉන්ද්‍රයන්ට සාමාන්‍ය ඉන්ද්‍රයන්ට නෙමෙයි චක්කුසෝත ගාන જીවහා කාය මන කියන ඉන්ද්‍රයන් හයක් අපිට තියෙනවා ඊට අමතරව අපි අවදි කරන්නට ඕන සිත තුළ ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය. ඒ හත්වැනි ඉන්ද්‍රියට තමයි මේ යථාර්ථය අනුක්‍රමයෙන් ප්‍රකට වෙන්නේ. ඒතකොට මේ හත්වැනි ඉන්ද්‍රිය අවදි වෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. හැඟීම් වලින් නෙමෙයි. අර දුක්ඛ වේදනාව අපට දැනෙනවා සංවේදන හැටියට. ඒක ඉන්ද්‍රයන්ට ගෝචරයි. එතකොට ස්නායු පද්ධතිය මොළය හරියට ක්‍රියාත්මක වෙන ස්පර්ශ දැනෙන සිත වැඩ කරන ඕනම කෙනෙකුට දුක්ඛය සහ දෝමනස්සය යම් ප්‍රමාණයකට වටහා ගන්නට පුළුවන්. එතකොට ඒක ඉන්ද්‍රිය සංජානන මට්ටමින් දැනෙන මූලික తত্ত্বයක්. ඒකයි ඒක මිනිස්යාට පමණක් නෙවෙයි තිරිසන් සතාටත් පොදුයි කියලා සිහිපත් කළේ. එතකොට මේ කියන ආරයන් වහන්සේලා දුක දකින ආකාරය ආදීනවේ දකින ආකාරය අර ඉන්ද්‍රයන්ට ගෝචර වූ ඉන්ද්‍රිය සංවේදනවලට ගෝචර වෙන සංජානන මට්ටමේ තියෙන තත්වයක් නෙමෙයි ඒක පරිජානන අභිජානන කියන ගැඹුරු මට්ටමකට අපේ ප්‍රඥාව අවදි කරලා දැන් දුක ගැන කියනකොට කියනවා දුක පිරිසිඳ දත යුතුයි කියලා. ඒ පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ පරිජානාති. පරිජානාති කියලා කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් වටහා ගන්නා සාමාන්‍ය ස්වභාවය නෙමේ ප්‍රඥාවෙන් ගැඹුරින් විනිවිද දකින ස්වභාවය ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ස්වභාවය ප්‍රඥාවෙන් ප්‍රකට කරගන්නා ස්වභාවය එතකොට අන්න ඒ විදිහට දුක දකිමින් ආදීනවේ දකිමින් ඇයි මේ දුක කියලා කිව්වේ මෙතන ආදීනව දස්සන පුබ්බංගමෝ නෛෂ්කාම්‍ය කාමයන්ගෙන් නික්මෙන්නට නම් භවෙන් නික්මෙන්නට නම් ඒ තනත්තාට ඒවයින් නික්මෙන්නට හේතුවක් පෙනෙන්නට ඕන. දැන් සාමාන්‍ය ලෝකයා කාමෙහි භවෙහි ඇලී ගලී වාසය කරන අතර යම්කිසි කෙනෙකුට මේ කාමයේ තේරුමක් නැහැ මේ භවයේ තේරුමක් නැහැ කියලා ඒන් නික්මෙන්නට උත්සාහ කරනවා නම් ඇයිද ඒ තනත්තාට මේක තේරුමක් නැති වැඩක් නැති දෙයක් හැටියට හැඟෙන්නේ? ඒක හැඟෙන්නට ඒ තනත්තා තුල මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නා වූ සාමාන්‍ය සංජානන මට්ටමේ පවතින දැනුම වගේම අර පරිජානන වශයෙන් ප්‍රඥාවෙන් ස්පර්ශ කරලා ඇති වෙන අවබෝධයක් කියන මේ දෙකම එකතු වුණු තැන ඒ තනත්තාට දැනෙන්නට ගන්නෝ මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය. අන්න ඒ බඳු ගැඹුරු විදර්ශනා ප්‍රඥාවකින් මේ සංස්කාර ලෝකය නිස්සාරයි දුක් සහිතයි කියලා වැටහෙනකොට ඒ ආදීනව දැකීම මුල් කොටගෙන ඒ ඥානවන්ත තනත්තා කාම භවයේහි නික්කමන චිත්තුප්පාදෝ කාමයෙන් සහ භවයෙන් නික්මීමේ සිතක් උපදවනවා අන්න ඒක තමයි නෛෂ්කාම්‍ය සංකල්පය නෛෂ්කාම්‍ය නැමැති පාරමිතාව නෛෂ්කාම්‍ය නැමැති මානසික ගුණය හැටියට ධර්මයේ පැහැදිලි කරා ඉතින් වර්තමානයේ අපට පෙනෙනවා බොහෝ දෙනා මේ ද්‍රව්‍ය එහාට මෙහාට කරලා දේවල් අතහරින්නට උත්සාහ කරනවා. ඒකෙත් යම් වැදගත්කමක් නැතුවම නෙමෙයි. නමුත් කාරණේ හරියට වටහා නොගත්තොත් අපි එයින් පටලැවෙනවා. ඒ මොකද දැන් කාමයන්ගෙන් නික්මීම කියලා කියනකොට කාමයේ දෙආකාරයි. වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන්. වස්තුකාම කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වලට කැමති වෙන ගතිය. ඒ මොකද ඒ අරමුණු ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට ඉන්ද්‍රයන්ගේ යම් උත්තේජනයක් ඇති වෙනවා. ඉන්ද්‍රයන්ට ප්‍රිය බවක් ඇති වෙනවා. සිතට සොම්නසක් ඇති වෙනවා. එතකොට ඇසින් රූපේ ගත්තා වුණාට සිතට සෝමනස්සයක් ඇති වෙනවා. කනෙන් ශබ්දේ ගත්තා වුණාට සිතට සෝමනස්සයක් ඇති වෙනවා. එතකොට ඒ ඉන්ද්‍රයන්ට යම් ප්‍රියශීලී බවක් දැනෙනවා. සිතට යම් ප්‍රියශීලී බවක් දැනෙනවා. සිත කියන්නේ ඉන්ද්‍රිය. එතකොට මේ විදිහට මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ අරමුණු වලින් සිතට ප්‍රිය බවක් ආස්වාදයක් දැනෙනකොට තමයි ඒවට ඇලුම් කරන්නේ. එතකොට ඒකට කියනවා වස්තුකාමය කියලා. ක්ලේශකාමය කියලා කියන්නේ අර පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන දේවල් වලට අමතරව සිතට පමණක් අරමුණු වෙන දේවල්. ඒ කියන්නේ දැන් කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය, తত্ত্বය මේ වගේ දේවල් ඇහැට පේන ඒවා නෙමෙයිනේ. කනට ඇහෙන කනට ඉතින් ඒ සම්බන්ධව කතා කරන දෙයක් ඇහෙන්න පුළුවන්. ඒවා දිවට දැනෙන්නෙත් නෑ, කයට ස්පර්ශ වෙන්නෙත් නෑ, අතින් අල්ලන්නත් බෑ. නමුත් සිතට දැනෙනවා ඒ පිළිබඳව යම්කිසි ස්වභාවයක්. ඒකත් එක්කලා මනසේ සතුටක්, සොම්නසක්, අභිමානයක් ඇති වෙනවා. එතකොට ඒ විදිහට මානසික වශයෙන් අපි දේවල් විඳිනවා. එතකොට පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේ ඇලුම් කිරීම වස්තුකාමයයි සිතට ගෝචර වෙන දෙයට ඇලුම් කිරීම ක්ලේශකාමයයි එහෙම නැත්නම් තවත් විදිහකින් මේක විග්‍රහ කරගත්තොත් අර ඇසට කනට නාසයට දිවට කයට දැනෙන දේවල් පිළිබඳව අපට ඇති වෙන තෘෂ්ණාව වස්තුකාමයයි ඊට පස්සේ ඒවා නැති තැන අපිට ඒවා මතක් වෙමින් ඇති වෙනවා යම්කිසි ප්‍රියමනාප බව. ඒ කියන්නේ දැන් ඔන්න දරුවා තමන්ගේ දෑසට පෙනෙනකොට ඒ දරුවා පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා ඒක වස්තුකාමයි දරුවා තමන් ළඟ නැති වෙලාවට දැන් ඇහැට පේන්න මොකුත් නැහැ හැබැයි දරුවා ගැන සිහි කර කර තමන් යම්කිසි සතුටක් ආස්වාදයක් ලබනවා එතකොට එතන තියෙන්නේ ක්ලේශකාමය එතන වස්තුවට ඇලුම් කිරීම වස්තුකාමයයි ඒ වස්තුව ඇතත් නැතත් ඒ ගැන සිත සිතා කල්පනා කර කර සිහිනමවමව විවිධ සංකල්ප ගොඩනගමින් අනාගතය පිළිබඳව සිතුවිලි මවමින් මේ විදිහට මානසිකවම අපි දේවල් විඳිනවා. එතකොට එතන තියෙන්නේ ක්ලේශකාමය. මෙන්න මේ විදිහට වස්තුකාම සහ ක්ලේශකාම කියලා අපේ කාමය කොටස් දෙකකින් ධර්මයේ පැහැදිලි කරනවා. මේකෙන් වස්තුකාමය දුරු කිරීම එක්තරා ප්‍රමාණයක පහසුවක් තියෙනවා. වස්තුකාමය කියලා කිව්වේ එතකොට මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල්. ඒවයින් ඒවා බැහැර කිරීම පහසුවක් තියෙන්නේ. ඇයි? ඒ වස්තුන්ගේ පවතිනවා අර අපි මුලින් කිව්ව විදිහේ ප්‍රකට ආදීනවය. ඒ බාහිර දේවලුත් වෙනස් වෙනවා අපේ ඉන්ද්‍රයන්ට ආස්වාදයේ දැනෙන ගතියත් වෙනස් වෙනවා. එතකොට අපිට පහසුයි මේ දේවල් අයින් කරන්න. උදාහරණයක් හැටියට ගත්තහම තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා ඒ අය නිසා පතජන ගිහි ජනතාවට යම්කිසි සතුටක්, සොම්නසක්, ආස්වාදයක් දැනෙනවා. හැබැයි ඒ අය හැමදාම එක විදිහට පවතින්නේ බිරිඳ විවාහ වෙච්ච දවසේ ඉඳලා මිය යනකම් එකම විදිහට පවතින්නේ නැහැ. ඇයගේ රූපය වෙනස් වෙනවා. ඒ වගේම ගති ලක්ෂණ සමහර විට වෙනස් වෙනවා. ඇවතුම් පැවතුම් වෙනස් වෙනවා. සැමියා පිළිබඳව තියෙන සෙනෙහස වෙනස් වෙනවා. දැන් මේවා වෙනස් වෙන නිසා සැමියාට ඇය පිළිබඳව තිබුණු දැඩි සෙනෙහස, ඇලීම, බැඳීම අර බාහිර කරුණු වෙනස් වීමත් එක්කලා ටිකෙන් ටික තමන්ගේ ඇල්මත් වෙනස් වෙන්නට ඉඩ කඩ තියනවා සහ වෙනස් කරගන්න පහසුයි. දැන් බිරිඳ ඉස්සර වගේ නෙමෙයි මට ආදරේ නැහැ ඒ නිසා ඉතින් මම නිකන් ඇලුම් කරලා තේරුමක් නැහැ ඒ විදිහට අර අනිත් පැත්තෙන් Tamanට අවශ්‍ය තරම් සහයෝගය නොලැබෙන නිසා Tamanට ඒක අතහරින්නට පුළුවන් ගතියක් ඇති වෙනවා හැබැයි එහෙම ඇති උනායි කියලා ඒ බිරිඳකගෙන් ලබන ආස්වාදයේ පිළිබඳව මනසේ තියෙන ක්ලේශය දුරු කරන්නට පහසු නැහැ එතෙන්දී ඇති වෙන්නේ දැන් Tamanට ඉන්න බිරිඳගේ අඩුපාඩු දකිනකොට ඒ වස්තුකාමයේ පිළිබඳව තිබුණු ඇල්ම ටිකෙන් ටික අඩුවීමක් පමණයි. හැබැයි ඒ ක්ලේශයට තියෙන ඇල්ම, කාම ආස්වාදයේ ලබන්නට තියෙන ඇල්ම අරකින් ਸਰව සම්පූර්ණයෙන් දුර වෙන්නේ නැහැ. ඒ ක්ලේශය මනසේ යටපත් වෙනවා අර බාහිර පීඩාව නිසා. නැවත තමන් ප්‍රියමනාප විදිහේ කාන්තාවක් මේ භවයේ හෝ වෙනත් භවයක හෝ තමන්ට හමු වුණොත් අන්න අර සැඟවිලා තිබුණු කාම තෘෂ්ණාව යලි මතුවෙන්නට පුළුවන්. එතකොට මේ කාම තෘෂ්ණාව తాවකාලිකව යටපත් වෙනවා යටපත් කරගන්නට පුළුවන් කුමක් නිසාද අර බාහිර වස්තුන්ගේ වෙනස් වීම නිසා බාහිර වස්තුන්ගේ ආදීනවේ දකින්නකොට ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට අපිට එක්තරා පහසුවක් ඇති වෙනවා ඒ පිළිබඳව තිබුණු ඇල්ලීම බැඳීම දුරු කරගන්න. ඊට පස්සේ සැමියා සම්බන්ධවත් එහෙමයි. දරුවා සම්බන්ධවත් එහෙමයි. දරුවා කුඩා කාලේ ඉඳලා තමන්ගේ දරුවා කියන ස්නේහයෙන් වගේ මේ දරුවා පිළිබඳව බොහෝ බලාපොරොත්තු තියාගෙන ඇති දැඩි කළා. ඒ දරුවා රූපයෙන්, හැඩයෙන්, උසමහතින්, ශක්තියෙන්, දැනුගත්කමින්, හැකියාවන්ගෙන් වැඩෙනකොට අම්මා තාත්තට ලොකු සතුටක්. නමුත් ඒ දරුවා තමන් කැමති විදිහට වැඩ කරන්නේ නැති වෙනකොට, තමන්ගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ වෙනකොට, තමන්ට නිතර රිදෙන විදිහේ කටයුතු කරනකොට, තමන්ට අවනත නොවෙනකොට, වෙනත් අයට සමීප වෙනකොට අර අම්මා තාත්තට ඒකෙන් තරමක් රිදෙනවා. පීඩාවක් ඇතිවෙනවා. එතකොට අපි කොච්චර ඇලුම් කළත් මේ අය අපට ඕන හැටියට හදන්න බෑ පවතින්නේ නැහැ කියලා එක්තරා කලකිරීම සහගත ස්වභාවයකින් ඒ දරුවා Taman ළඟ හිටියත් එකයි නැතත් එකයි මට නම් දැන් මේවා එපා වෙලා තියෙන්නේ මට පොඩ්ඩක් පැත්තකටලා ඉන්න ඕනකම තියෙන්නේ. එතකොට දරුවෝ තමන්ගෙන් බැහැර වුණත් තමන් දරුවන්ගෙන් බැහැර වුණත් ඒකේ ලොකු පීඩාවක් නෑ අර වස්තුකාමයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි එහෙම මිදුණා වුණාට අපට ක්ලේශකාමය යටපත් වෙලා තියෙනවා අර බාහිර ආදීනවය දැකපු නිසා ඒ ක්ලේශකාමයේ යම් දිනක ඊට ගෝචර වූ අරමුණක් මතු වුණොත් ඒ කියන්නේ Tamanට අවනතව කටයුතු කරන දරුවෙක් Tamanට ලැබිච්ච කාලෙක මේ භවයේ හෝ මතු භවයේ හෝ එතකොට ඔන්න අර තෘෂ්ණාව ආය මතු වෙනවා. ඇයි ඒ ක්ලේශකාමය. ඒ ක්ලේශයට ඇලුම් කරන බව. එතකොට වස්තුවට ඇලුම් කරන බව අපිට යම් ප්‍රමාණයකට දුරු කරගන්න පහසුයි. ක්ලේශයට ඇලුම් කරන බව අපිට ලේසි නෑ බැහැර කරගන්න. ඊළඟට තවත් උදාහරණයක් අපි ගත්තොත් සිල් සමාදන් වෙන දවසට ගෙදර දොර මිල මුදල් ඒ වගේම Taman ප්‍රියමනාප ආභරණ තමන්ගේ පවුලේ අය සියලු දෙනාගෙන් බැහැර වෙලා තමන් පන්සලකට හෝ සුදුසු තැනකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා එදා දවස ඒ දේවල් වලින් බැහැරව ඉන්නවා. ඒකට වස්තු කාමයෙන් ඉවත් වෙලා. හැබැයි ඒ ගේ දොර ගැන, ඒ වගේම තමන්ගේ සම්පත් ගැන, තමන්ගේ ආභරණ ගැන, පවුලේ අය ගැන තියෙන ඇලීම අපට එහෙම දුරු කරන්නට පහසු නැහැ. මෙන්න මේ විදිහට අර බාහිර ද්‍රව්‍යයන්ගේ වෙනස් වීම හේතු කොටගෙන අපට පුළුවන්කම තියෙනවා එක්තරා ප්‍රමාණයකට ඒ වස්තුකාමය දුරු කරන්නට. එහෙම නැත්නම් අපට පුළුවන්කම තියෙනවා බාහිර දේවල් වෙනස් නොවුනා වුණත් අපේ ඉන්ද්‍රියන් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ආහාරය හැමදාම එකම විදිහේ රසයකින් අපට හදලා දුන්නා වුණත් එකම රසයේ ටික කලක් භුක්ති විඳිනකොට අපිට ඒකෙන් අර ඉන්ද්‍රිය උත්තේජනය වෙන ගතියේ අඩුවක් දැනෙනවා. එතකොට අපිට ඒක නීරසයි වගේ දැනෙනවා. ඊළඟට එකම ශබ්දය එකම රූපය අපිට නැවත නැවත පෙනෙනකොට ඒක අර මුලින් තිබිච්ච ආස්වාදනීය ගතිය, ඉන්ද්‍රියන් උත්තේජනය කරන ගතිය ටිකක් අඩු බවක් අපිට දැනෙනවා. එතකොට එතන බාහිර සාධකයේ වෙනස් වීම නිසා පමණක් නෙමෙයි ඒ එකම දේ අපේ ඉන්ද්‍රියන්ට නැවත නැවත ලැබීම නිසා නීරස වෙන ගතියක් ඇති වෙනවා ඒකත් එක්කලා තමයි අපිට ඒ පිළිබඳව ඒ වස්තුව පිළිබඳව තියෙන ඇලීම හුඟක් අඩු වෙලා යන්නේ. දැන් විවාහ ජීවිත ගත්තාම හුඟක් මේ தત્ත්වය තේරුම් ගන්නට පුළුවන්. විවාහ වෙන්නට කලින් ඒ ස්ත්‍රිය ගැන ඒ පුරුෂයා ගැන ලොකු අපේක්ෂාවක් ඇලීමක් බැඳීමක් තියෙනවා. විවාහ වෙච්ච මුල් කාලෙත් ඒ ස්වභාවය තියෙන්න පුළුවන්. එතකොට කාලයක් ගත වෙනකොට ඒ තමන්ගේ බිරිඳ තමන් එක්කම ඉන්නවා, තමන්ගේ සැමියා තමන් එක්කම ඉන්නවා. ඊට පස්සේ ඒ තමන්ගේ සැමියා තමන්ගේ බිරිඳ කියන තැනින් තමන් යම්කිසි සතුටක් ආස්වාදයක් ඉන්ද්‍රිය පිනවීමක් ලැබුවා නම් දැන් ඒක එකම ස්වરૂපයෙන් පවතිනකොට බිරිඳ හෝ සැමියාගේ ගති ලක්ෂණ හොඳ මට්ටමින් තියනවා වෙන්නට පුළුවන් තිබුණා උනාට තමන්ට තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා එතරම් අර පෙර වගේ මනසට ආස්වාදයක් ගෙන දෙන ඉන්ද්‍රියන්ට ලොකු ප්‍රබෝධයක් ඇති කරන අරමුණක් නොවෙන්නට පුළුවන්. එතකොට තමයි පුද්ගලයාට වෙනත් බාහිර ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව හැඟීමක් ඇති මේ මනසේ තියෙන දුර්වලකම විශේෂයෙන් බලපාන. එතනදී සීල සංවරය, සංයමය, දමනය, කාමයන්ගේ ආදීනවය මෙනෙහි කරන්නට පුළුවන් කෙනා ඒ තමන්ගේ ක්ලේශකාමයේ යටපත් කරගෙන යම්කිසි ඉන්ද්‍රිය සංවරයක් ගොඩනගා ගන්නට උත්සාහ කරනවා. විදර්ශනා ප්‍රඥාවෙන් ඒක දකින්නට පුළුවන් කෙනා ඒ ක්ලේශකාමයේ දුරු කරමින් මනස නිදහස් කරගෙන විමුක්තිය සඳහා කටයුතු කරනවා. ඒ කිසිවකට ඒ කියන්නේ සීල සංවරයකුත් නැතිනම් විදර්ශනා ප්‍රඥාවකුත් නැතිනම් සීල සංවරයකුත් නැතිනම් ඒ තනත්තා අර තමන්ගේ මනසේ අපේක්ෂා කරන පවතින දේ බැහැර කරලා වෙනත් නැවුම් දෙයක් අලුත් දෙයක් අත්විඳින්නට ඕන වගේ කියන හැඟීමට වහල් වුණොත් ඒ තනත්තා සීල ප්‍රතිපදාවෙනුත් බැහැර වෙන්නට පුළුවන් නිර්වාණ මාර්ගයෙන් කෙසේ වෙතත් මෙන්න මේ විදිහට අපට වස්තුකාමය බැහැර කිරීම එක්තරා පහසුවක් තියෙනවා කුමක් නිසාද ඒ බාහිර වස්තුනුත් වෙනස් වෙනවා ඒවෙත් අපි කැමති නොවන යම් යම් ගති ලක්ෂණ ප්‍රකට වෙනවා ඒ වගේම අපේ මනස අපේ ඉන්ද්‍රිය හැමදාම එක මට්ටමේ පවතින්නේ ඒවත් වෙනස් වෙනවා ඒවාට එකම දේ නැවත නැවත ලැබෙනකොට ඒක නීරස වෙන ගතියක් ඇති වෙනවා තෙහෙට්ටු වෙන ගතියක් ඇති වෙනවා එතකොට ලෝකේ බොහෝ දෙනා දේවල් අත්හරින්නට පෙළඹෙන්නේ ඔන්න ඔය බාහිර හේතු සාධක පාදක කොටගෙන. එතකොට බිරිඳ නිසා Tamanට පීඩාවක් ඇති වෙනවා නම් බිරිඳ අයින් කරන්න. එහෙම නැත්නම් විවාහ නොවි ඉන්න. එතකොට ඒක ලොකු නයිස්කාම්යක් වගේ අපිට බැලූ බැල්මට පෙනෙනවා. ඊළඟට තමන්ගේ පෞල් ජීවිතය තුළ ඒ සතුට සුවේ නැතිනම් තමන් ඒ සියල්ල බැහැර කරලා මම හුදකලා වෙන්නට ඕන බ්‍රහ්මචාරී වෙන්නට ඕන කියලා කල්පනා කරනවා. එතකොට අපිට ඒක ලොකු නයිස්කම්යක් හැටියට පෙනෙන්නට ගන්නවා. ඒතර පෞල් ජීවිතයේ හුඟක් දුක් පීඩා බහුල වෙනකොට, නීරස වෙනකොට, කටුක වෙනකොට, දුක්ඛ දෝමනස්යන් බහුල වෙනකොට, ඒ සියල්ල දාලා ගිහිල්ලා මම පැවිදි වෙන්නට ඕන කියලා හිතෙනවා. එතකොට ඒ බ්‍රහ්මචාරී වීම හෝ ප්‍රවෘජාවට පැමිණීම සැබවින්ම එතන ලොකු නයිස්කාම්යක් තියෙනවා. හැබැයි ඒ ක්‍රියාව බාහිර වශයෙන් සිද්ධ කළ පමණින් එතන නෛෂ්කාම්‍යයක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට මේ වස්තුන්ගෙන් බැහැර වෙලා තියෙනවා, පුද්ගලයින්ගෙන් බැහැර වෙලා තියෙනවා, අවස්ථාවලින් බැහැර වෙලා තියෙනවා, පරිසරයෙන් බැහැර වෙලා තියෙනවා. හැබැයි ක්ලේශය ඒ විදිහෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් ඒ තනත්තා නෛෂ්කාම්‍ය නැමැති පාරමිතාව ප්‍රගුණ කරන කෙනෙක් නෙමෙයි. පින්නතුනි වස්තුන් බැහැර කරනවා කියන එක අපට අර විදිහට දුක්ඛ දෝමනස්සේ නිසා අප විසින්ම කරන්නටත් පුළුවන්. එහෙම නැතත් අපි අභාව ප්‍රාප්ත වෙනකොට අපි මරණයටපත් වෙනකොට කොහොමත් අපි කොයිතරම් ඇලුම් කරත් තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ දරුවා, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, ඒ වගේම ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, කයින් ලබන ස්පර්ශ මේ සියල්ලක් පිළිබඳව කොතෙක් ඇල්මක් තිබ්බත් මරණයත් සමග අනිවාර්යයෙන්ම අපි ඒ වයින් බැහැර වෙනවා. වයස්ගත වෙන්න වයස්ගත වෙන්න දුබල වෙන්න දුබල වෙන්න අපට ඒවාෙහි ආස්වාදය අඩු වෙලා යනවා. මරණයත් එක්කලා කැමති වුණත් අකමැති වුණත් අපට මේ වස්තු කාමයන්ගෙන් ඈත් වෙන්නට සිද්ධ වෙනවා. නමුත් ඒතනත්තාගේ ක්ලේශය තවම අත්හැරිලා නැහැ. ඉන්ද්‍රිය දුර්වල වුණාට Taman කැමති විදිහට ඒවා ලබන්නට අවස්ථාව නැති වුණාට ඒවා తాවකාලිකව ක්ලේශයේ යටපත් වුණාට දැන් අපි හිතමු වයස්ගත වෙන පුද්ගලයෙකුට අර තරුණ කාලේ වගේ ඒ බාහිර අරමුණු වලින් එබඳු ආස්වාදයක් නොලබන්නට පුළුවන් විශේෂයෙන්ම කායික වශයෙන් ලබන දේවල් දැන් ඇසින් දකින දේ තරුණය මහලුය කියලා වෙනසක් නැතුව ආස්වාදේ ලබනවා කනෙන් අහන දේ ලබනවා දිවෙන් ලබන රසය කියන එක ඒතනත්තාට එතරම් ආස්වාදනීය නැති වෙන්න පුළුවන් මොකද දිවෙහි ඒ රස උරා ගන්නා ස්නායු දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒතනත්තාට ඒ රසය එතරම් දැනෙන්නේ නැතු යන ඊළඟට කායික ස්පර්ශය කියන එක විශේෂයෙන්ම ඉන්ද්‍රිය දුර්වල වෙනකොට එහි අර තීව්‍රතාවය අඩු වෙනකොට කායිකව ලබන ආස්වාදය ඒක බොහොම නීරස වෙලා ගිහිල්ලා දුර්වල වෙන්නට පුළුවන් එතකොට දැන් එහෙම වයෝවෘද්ධ කායික වශයෙන් දුර්වල වුණු ස්නායු මොළය දුබල වුණු එබඳු කෙනෙකුට දැන් අර කයට ස්පර්ශ වෙන තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා කියන තන ලොකු ආස්වාදයක් ලබන්නේත් නැහැ ඇතත් එකයි නැතත් එකයි හිටියත් එකයි නොහිටියත් එකයි කියන තැනකට ඒ වයින් බැහැර වෙන්න පුළුවන් මොකද කායික අවශ්‍යතා යටපත් වෙලා තියෙන නිසා දුබල වෙලා තියෙන නිසා නමුත් ඒ තනත්තාට ඒ කාමාස්වාදයන් ලැබීමේ ඉන්ද්‍රිය පිනවීමේ තෘෂ්ණාව එයින් යටපත් වෙන්නේ ඒක తాවකාලිකව යට වෙලා තිබුණට ඊළඟ භවයේ නැවත ඉන්ද්‍රිය ශක්තිමත් වෙනකොට ඒවා යලිත් අවදි වෙලා එනවා. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ අපි භෞතික දේවල් අයින් කළා වුණත් මරණයෙන් අප අපිහා බැඳුණු සියලු භෞතික සම්පත් අපට අපෙන් බැහැර වුණා වුණත් ක්ලේශ කාමයේ තියෙන තාක්කල් සත්වයා නැවත නැවත සසරෙහි ඒ කාම වස්තුන් සොයනව ඒ කාම වස්තුන්ගෙන් තෙහෙට්ටු වෙනකොට හෙම්බත් වෙනකොට වෙනත් කාමයන් සොයනව මේ විදිහට ක්ලේශ කාමයේ පවතින තාක්කල්ම ඒ තනත්තා ඒ ක්ලේශයට වසඟව මේ ලෝකය සමග ඇලී බැඳී ක්‍රියාත්මක වෙනවා. ඒතර යම්කිසි කෙනෙකුට මේ සසරින් එතර වෙන්නට නම් කෙලස් නසන්නට නම් අර ද්‍රව්‍ය පුද්ගලයෝ වස්තුන් අවස්ථා විතරක් බැහැර කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ ක්ලේශයන්ගෙන් සිත මුදවා ගන්නට වෑයම් කළ යුතු වෙනවා එනිසා තමයි මේ පාරමිතා පැහැදිලි කරනකොට ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ කාමයෙන් සහ භවයෙන් නික්මීමේ සිතුවිල්ල එතකොට හරියට ඒ සිතුවිල්ල උපදවා ගත්තොත් වස්තු, ද්‍රව්‍ය, පුද්ගලයෝ, ස්ථාන එහෙමම තිබියදීම අපට පුළුවන් නොඇලුණු මනසින් කටයුතු කරන්න. උදාහරණයක් හැටියට වෙස්සන්තර රජතුමා තපසට යන්නේ හොඳටම වයෝවෘද්ධ වෙලා දුබල වෙලා නෙමෙයි. කාය ශක්තිය, ඉන්ද්‍රයන්ගේ තීව්‍රතාවය තිබියදී. එතකොට මන්ද්‍රී දේවිය කියනවා මමත් එනවා තවුස්දම් රකින්න. එතකොට දැන් මෙතෙක් කාලයක් ස්නේහවන්ත බිරිඳක් හැටියට ආදරයෙන් සෙනෙහසින් එක පවුලක් හැටියට ජීවත් වෙච්ච අය. එතකොට මන්ත්‍රී දේවියත් තපසට යන්න සූදානම් වෙනකොට ඒ බෝසතාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඇයටත් එන්නට ඉඩ හැරියා. ඇයටත් නිදහසේ බවුන් වඩන්නට අවශ්‍ය මඟ පෙන්වලා දුන්නා. තමන් වහන්සේගේ භාවනාවට තමන් වහන්සේගේ සීලයට, භාවනාවට, විදර්ශනාවට කිසිදු පළුද්දක් කරගන්න නැතුව එය පුහුණු කරන්නටත් උන්වහන්සේ සමත් වුණා. එතකොට තමන්ගේම බිරිඳ තමන්ගේම ළඟින් හිටියා වුණත් ක්ලේශ කාමය කුමක්ද කියලා හරියට හඳුනාගත්තාම ඒ ක්ලේශයන්ට වහල් වෙන ගතිය අපට විදර්ශනා ප්‍රඥාවෙන් දුරු කරගන්නට පුළුවන් නම් ඒ ඒ ප්‍රමාණයට අපට වස්තුන් තිබුණා වුණත් ක්ලේශයන්ගෙන් පීඩා නොවිඳ සිත නිදහස් කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා බුදුදහම තුල පාරමිතාවක් හැටියට අපි ප්‍රගුණ කරන්නට අපට මඟ පෙන්වන්නේ අර ද්‍රව්‍ය පුද්ගලය අවස්ථා වෙනස් කිරීම කියන මේ බාහිර කාරණේ පමණක් නොවේ ඒකත් කලාට කමක් නැහැ Tamanta తాවකාලිකව උදව්වක් වෙනවනම් නමුත් එය පමණක් නෙමෙයි නෛෂ්කාම්‍ය කියලා කියන්නේ ඒට සීමා කළ කළ හැකි දෙයක් නෙමේ මේක මානසික පරිවර්තනයක්. ඉතින් අද මේ කාරණය හුඟක් දෙනා හරියට තේරුම් අරගෙන ඉන්න බවක් පේන්නේ. හුඟක් වෙලාවට අත්හැරීම අත්හැරීම අත්හැරීම කියලා බිරිඳත් අතාරිනවා, සැමියාත් අතාරිනවා, දරුවත් අතාරිනවා, ව්‍යාපාරත් අතාරිනවා. එතකොට මේ ද්‍රව්‍ය, පුද්ගලය, අවස්ථා, ස්ථාන ඒවා අතහරිනවා. හැබැයි ක්ලේශය, ඒ විදිහටම මනස තුල යටපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ක්ලේශය වෙනත් ආකාරයකින් වෙනත් ස්වરૂපයකින් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා බුදුදහමෙහි පැහැදිලි කරන්නේ වස්තුන්ගෙන් බැහැර වුණාට කමක් නැහැ. Tamanගේ සිත සකසා ගන්නට එය උදව්වක් වෙනවා නම්. ඒ නිසා තමයි සිල් සමාදන් වීම සඳහා අපි විහාරස්ථානයට යන්නේ తాවකාලිකව හෝ අර වස්තුන්ගෙන් බැහැර වෙලා හිත සකස් කරගන්න. ඒ වගේම අපි නිහඬ තැනකට යා යුත්තේ මනස සංසුන් කරගන්න අර සද්දබද්දත් එක්කලා අපේ මනස ව්‍යාකූල වෙන නිසා. හැබැයි හරියට අපේ මනසේ චිත්ත සමාධිය විදර්ශනා උපදවාගන්නේ කොහොමද කියලා හරියට තේරුම් ගත්තොත් ඒ තැනත්තාට අර සද්ද අතරත් අර ගිහිගේ තුලත් නෛෂ්කාම්‍ය ප්‍රගුණ කරන්නට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා නෛෂ්කාම්‍ය පාරමිතාව පුහුණු කරන්න සියලු දෙනාම තවුස්දම් රකින්නට යා යුතුයි කියලා නියමයක් නැහැ. සියලු දෙනාම මහාන වෙන්නට ඕන කියලා නියමයක් නැහැ. එහෙම තවුස්දම් රකින්නට ගිහිගෙයින් බැහැර වෙන්නට පුළුවන් නම් ඒ වගේම මහාන වෙන්නට පුළුවන් නම් එතන යම්කිසි පාරිසරික සහයෝගයක් ලැබෙනවා භෞතික සහයෝගයක් ලැබෙනවා Tamanට ಗುಣධම් වඩා. හැබැයි එතනත්තා තාපසේක් හැටියට කොතෙක් කාලයක් හිටියා වුණත් ක්ලේශය හරියට හඳුනාගෙන සමත විදර්ශනා වශයෙන් සමතෙන් යටපත් කරනවා විදර්ශනාවෙන් බැහැර කරනවා ඒ දෙයාකාරයෙන් ඒ ක්ලේශය දුරු කරන්නට පුහුණු කරලා නැතිනම් කොතෙක් කාලයක් තවුස්දම් රැක්කා වුණත් කොතෙක් කාලයක් මහානදම් රැක්කා වුණත් කොතෙක් කාලයක් සිල් රැක්කා වුණත් ඒ තනත්තාගේ ක්ලේශකාමය දුරු කරන්නට පහසු නැහැ. සමත විදර්ශනා වශයෙන් ඒ ක්ලේශයේ තියෙන ආදීනවේ දකිමින් එය දුරු කරන්නට පුහුණුුනේ නැති. ඒ නිසා නෛෂ්කාම්‍ය පාරමිතාවේ වැදගත්ම කොටස තමයි අපි භෞතික වශයෙන් කොච්චර දේවල් අතාරිනවද? අපි භෞතික වශයෙන් කොච්චර අල්පයකින් යැපෙනවද? අපි භෞතික වශයෙන් කොච්චර ප්‍රසන්න විදිහට ප්‍රියශීලී විදිහට පූජනීය විදිහට ජීවත් වෙනවද කියන එක නෙවෙයි නෛෂ්කාම්‍ය පාරමිතාවයි කියන්නේ අපි මානසිකව මේ කාමයන්ට සහ භවයන්ට තියෙන ඇල්ම කොච්චර දුරට නිවැරදිව තේරුම් අරගෙන එහි හේතු ප්‍රත්‍ය හඳුනාගෙන එය දුරු කරගන්නට සමත් වෙනවද ඒ සඳහා සිත පුහුණු කරනවද ඒ ප්‍රමාණය මත තමයි ඒතනත්තාගේ නෛෂ්කාම්‍ය පාරමිතාව තීරණය වෙන්නේ ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන Tamanගේ සිත පුහුණු කරන්නට වෑයම් කරන්න ඊළඟ ධර්මදේශනාවේදී නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කොහොමද අපි අනුක්‍රමයෙන් ආධ්‍යාත්මික දැක්මක් තුළින් පුහුණු කරන්නට යොමු වෙන්නේ කියන කාරණා දෙවන ධර්මදේශනාවේදී පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් නෛෂ්කාම්‍ය අනු කුමක්ද වස්තුකාම ක්ලේශකාම කියලා කොටස් දෙකක් තියෙනවා එයින් වස්තුන්ගෙන් බැහැරවීම යම් තරමකට පහසු වුණත් ක්ලේශයන්ගෙන් බැහැරවීම තරම් පහසු කටයුත්තක් නෙවෙයි සැබවින්ම වස්තු ද්‍රව්‍ය පුද්ගලය ස්ථාන වෙනස් කිරීම නෙවෙයි නෛෂ්කාම්‍ය කියලා කියන්නේ ක්ලේශය දුරු කිරීමයි ඒ ක්ලේශය දුරු කරගන්නට උදව් වෙනවා නම් පමණයි අපට අර බාහිර දේවල් වෙනස් කිරීම වැදගත් වෙන්නේ ක්ලේශයේහි කිසිදු වෙනසක් වෙන්නේ නැතිනම් බාහිර දේවල් වෙනස් කිරීම හුදෙක් පාරිසරික වශයෙන් කරන වෙනස්කමක් විතරයි. ඒ භෞතික දේවල් වෙනස් කළා කියලා විතරක් ක්ලේශය වෙනස් වෙන්නේ නැතිනම් අපේ නෛෂ්කාම්‍ය ගුණය වැඩෙන්නේ නැහැ කියන බව හොඳින් තේරුම් අරගෙන හැම විටම නෛෂ්කාම්‍ය පාරමිතාව අර්ථවත්ව පුහුණු කරන්නට මේ අසුද්ධම් කරුණු හැම දිනාටම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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ විසින් සංවිධානය කරන ධර්මදේශනා මාලාවේ අද දින ධර්මදේශනාවෙහි සදැහැති දායකත්වයෙන් දරන්නේ අද දින ජන්මදිනයේදී ඇති තමාලි රණධීර මහත්මිය දේශාන් කන්නංගර මහතා, දිහෙන් කන්නංගර පුතණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. පින්කමේ මූලික අරමුණ හැටියට දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම, දෙවිනි ප්‍රජාව සහිත ලෝකවාසී සියලු දෙනාට ලෝකපාලක ශාසන ආරක්ෂක ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන්ට පුණ්‍යානුමෝදනා කරමින් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම එවැගේම ජන්මදිනයේ සමරන තමාලි රණධීර මහත්මියටත් ස්වාමි පුරුෂයාණන් වන දේශාන් කන්නංගර මහත්මයාට ඒ වගේම දිහෙන් කන්නංගර පුතණුවන් ඇතුළු සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කිරීම මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම ඒ වගේම බෝසත්වරු ඇතුළු සාසන දයා ඇති සියලු සත්පුරුෂයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සම්බුදු සසුනේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක් එය ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනෝ තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ දෙයාකාර කුසලය ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා ජන්මදිනයේ සමරන තමාලි රණධීර මහත්මියටත් ඒ වගේම දේශාන් කන්නංගර මහත්මයා ඩිහෙන් කන්නංගර පුතණුවන් මව්පියන් ඇතුළු පින්කමට සහ සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටමත් සෙත් සදන මඟ සමාජ සත්කාර සංවිධානයේ සැමටත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන තමාලි රණධීර මහත්මියටත් දේශාන් කන්නංගර මහත්මයා දිහෙන් කන්නංගර පුතණුවන් ඇතුළු දෙපාර්ශ්වයේ මව්පියන්ට ඒ වගේම සෙස් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ සැමට මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රවෙත් නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රවෙත් නම් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි